තෙරුවන් සරණයි සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය තමයි අපි අද අරගෙන එන්නේ සංස්කාර සහ විඥානස්කන්ධය පිළිබඳව දෙකම එකට කතා කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් අපි මේ සංස්කාර සම්බන්ධයෙන් කතා කරාම මේ ගොඩාක් වෙලාවට සංස්කාර කියලා කියන්නේ අපි චේතනාත්මකව යමක් සිද්ධ කරනවා කියන එක. ඉතින් සංස්කාරවලට පාර කැපෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ සංඥාව ඊට කලින් තියෙන සංඥාවන්ගේ වෙනස් වීම. සංඥාවන්ගේ වෙනස් වීම තමයි ගොඩාක් වෙලාට සංස්කරණය කරන්න චේතනාත්මකව යමක් කරන්න පාර හැදෙන්නේ. මොකද මේ සංඥාවේ තියෙන මිරිඟු ස්වභාවය තේරුම් ගන්නේ නැතිකම නිසා. අපිට මේ සංඥාව කියන්නේ ඇත්තක් නෙමෙයි මායාවක්. ඒකේ ෂණ මාත්‍ර වශයෙන් වෙනසක් වෙනවා. අනිත්‍යයි මේක වෙනස් වීමෙන් පවතින දෙයක් කියන මේ මිරිඟු ස්වභාවය තේරුම් ගන්නේ නැති නිසා අපි හිතනවා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. සංඥාව කියන මේ සංඥාවෙන් ගත්ත දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා චේතනා පහළ කරනවා. ඒ අනුව සංස්කරණය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉබේ සිද්ධ වෙන දෙයට ස්වභාවික ගලණයක් තියනවා මේ ලෝක ධාතුව තුල ඒක ස්වභාවිකව සිද්ධ වෙනේ ගලණයට වෙන්න දෙන්නේ නැතුව චේතනා පහල කරද්දි තමයි සංස්කාර කියන එක රැස් වෙන්නේ. ඉතින් සංස්කාර රැස් වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා කියන එක. ඒ කියන්නේ සසර තමයි වැඩෙන්නේ. ඉතින් මේ ස්වභාවික සිද්ධියක කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වභාවික සිද්ධි ගලණයක යමක් සිද්ධ වෙමින් පවතින මේ ස්වභාවික ගලණය කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි යමක් කරන්න හදනවා නම් යමක් කරන්නෙම චේතනාත්මකව ඒ කියන්නේ සංස්කරණයක් වෙනවා. අන්න එතන තමයි දුකට පාර කැපෙන්නේ, සසරට පාර කැපෙන්නේ. ඉතින් අපි මේක උදාහරණ වශයෙන් ගමු අපි දැන් මේ සක්මන පරයන්ක වශයෙන් භාවනාවක් කරගෙන යද්දී අපි උදාහරණයක් පරයන්කේදී අපි කියනවා ඔබේ මූලික අරමුණ තෝරගන්න හුස්ම හෝ පිම්බීම හැකිලිම වශයෙන් තෝරගෙන මේ මූලික අරමුණට ඇහැට හැදියාගෙන බලන් ඉඳමින් මේ මූලික කර්මොන මෙනෙහි කරනවා. අපි හිතමු ඔබ තෝරගත්තේ හුස්ම නම් හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා වශයෙන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස වශයෙන් මේක මෙනෙහි කරමින් තමයි අපි මුලින්ම මූල කමඨහනත් එක්ක යෝගාවචරයාට ගනුදෙනු කරන්න කියන්නේ. එතකොට මේ විදිහට දිගින් දිගටම අරමුණ මෙනෙහි කරමින් යද්දී පුහුණු කරන පුහුණුවේ යෙදෙන යෝගාවචරයන්ට අත්දැකීමක් ලැබෙනවා මේ හුස්ම ගෙවෙන්න පටන් ගන්නවා හුස්ම නොදැනී යන තැනකට එන්න පටන් ගන්නවා හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා අන්න එතකොට මේ මෙනෙහි කරන්න නම් යමක් වෙන් වෙලා තියෙන්න බෑ යමක් නෝට් කරන්න වෙන් වෙන්න ඕනි සමස්තයෙන් වෙන් වෙන්න ඕනි එතකොට මේ හුස්ම ගෙවෙන්න පටන් ගන්නකොට මේ මේක ආස්වාසයද මේක ප්‍රස්වාසයද කියලා මේ සමස්තයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි විදිහට මේ දෙක එකට මික්ස් වෙනවා වගේ දැනෙනවා ඒ කියන්නේ මේ හුදු හුස්මක් යම් කිසි විදිහකට හුස්මක් ගම සිද්ධ වෙනවා හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා තේරෙනවා මේක වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙනවා එතකොට වෙන්නේ අර මෙනෙහි කරන එක නතර වෙලා ඉබේ මේක සිද්ධ වෙන තැනට එනවා හුස්ම වැටෙනවා කියන එක ස්වභාවික සංසිද්ධියකින් වෙන්න පටන් ගන්නවා මේ මෙනෙහි කරනවා කියන ක්‍රියාවලිය නතර වෙනවා එතකොට මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ අතර මේක මේක සංස්කරණයක්. සංස්කාර චේතනාත්මකව වෙන්නේ. හැබැයි ඇයි අපි ඒක ගන්නේ? අර හුස්ම ගෙවීමත් එක්ක මේක හැලෙනවා. මේ සංස්කරණය නොකරන තැනකට මනස එනවා. එතකොට අපි මේ දැන් මුලින්ම මේ කය කය සම්බන්ධ අරමුණක් නෙමේ අරගන්නේ ඉන්ද්‍රිය පටිපද්ද ඉන්ද්‍රිය සම්බන්ධ වෙන අරමුණක් නෙමේ අපි මේ ඉස්සරහින් තියාගන්නේ හුස්ම හෝ පිම්බීම හැකිලිම විදිහට. එතකොට මේ ඉන්ද්‍රිය සම්බන්ධ මේ කය සම්බන්ධ ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය සම්බන්ධව හැම දෙයක්ම එන්නේ සංස්කරණයකට යට වෙලා නත් වෙලා තමයි එන්නේ. එතකොට අපි දැන් මේ පරයන්කේදී මේ හුස්ම අපි මුලින්ම මෙනෙහි කරන්න ගත්තාම මේ ඉස්සරලා අපි මෙනෙහි කරනවා එක මේ සංස්කරණය කරමින් ඊට පස්සේ හුස්ම ගෙවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මෙනෙහි කිරීම ටික ටික නතර වෙනවා අන්තිමේදී මේ හුස්ම ගෙවිලා ගිහින් හුස්ම නොදැනෙන හුස්ම දැනෙන්නේ නැති සියුම් හිස් තැනක සියුම් තැනක විඥාණය බැස ගන්නවා විඥාණයට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා මේ හුස්ම නොදැනී ගිය සියුම් තැනක ඒක ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ ඒක ඉන්ද්‍රියන්ට සම්බන්ධ නැති අති ඉන්ද්‍රිය දෙයක් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන. එතකොට මෙතනදී මේ ඉන්ද්‍රිය පහෙන් ඇසකරනාසය දිවකයෙන් ගන්න අරමුණු නෑ මෙතනදී. එහෙම අරමුණක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ හුස්ම ගෙවුණු තැන, ඒ හිස් තැන ඇසකරනාසය දිවකයෙන් ගන්න අරමුණකට නෙමෙයි විඥානය ඒ වෙලාවේ බැහැගෙන තියෙන්නේ. එතකොට මේ අත්දැකීම අපි යෝගාවචරය ටික ටික තහවුරු කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ තැනදී සංස්කාර සංස්කාර නැහැ. යමක් සංස්කරණය කරන්නේ නැහැ. අපි අලුතෙන් දෙයක් කරේ නැතිනම් මෙතනදී නීවරණ ධර්ම වලින් බලපෑමක් ආවේ නැතිනම් එතන චේතනාත්මක යමක් සිද්ධ වෙන්නේ නැහැ. අර හිස් තැනට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ විඥාණය. අපි දැනුවත්ව ඉන්නේ. එතකොට මේක ඉන්ද්‍රිය පටිබද්ධ නැහැ. ඒ විඥානයේ පවතින තැන එතන පවතින තාක්කල් සංස්කාර රැස් වෙන්නේ නැහැ. මේක විපස්සනාවට දොර ඇරෙන තැනක් සහ මේක සමතයට අදාළ කෑල්ලක්. මේ මේ මේ මානසිකත්වයේ සමත කොටසක් සමාධි කොටසක් මේ තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනි මේ තැන මේ හිස් තැනට ආවට පස්සේ මේ හුස්ම නොදැනෙන තැනට ආවට පස්සේ මේක නැවත නැවත උපයන්න සහ මේක වශී කරගන්න මේක තහවුරු කරගන්න අපි මුලින්ම උත්සාහය ගන්න ඕනේ. ඉතින් මෙතනදී මේ තැනට ආවට පස්සේ භාවනා කරන්න දෙයක් නෑ. මේක භාවනාව කෙරෙන තැනක්. කෙරෙන තැනකට එනවා. අපි මුලින්ම භාවනා කරන්න, සංස්කරණය කරමින් චේතනාත්මකව කරන්න තමයි බැසගන්නේ. මෙතෙන්ට ආවහම භාවනාව කෙරෙන තැනකට එනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මෙතනදි තියෙනවා ප්‍රශ්නයක් යෝගාවචරයා මේ සංස්කාර නැති තැනක් කලින් අත්දැකලා නැති නිසා ගොඩාක් වෙලාවට යෝගාවචරයා මෙතනදි බය වෙන්න ඉඩකඩ තියෙනවා. මෙතනදි ප්‍රශ්නයක් හදාගන්න ඉඩ තියෙනවා. මේ தත්ත්වය මොකද්ද කියලා හොයන්න ඉඩ තියෙනවා. මෙතනදි ගැස්සෙන්න ඉඩ තියෙනවා. සැක කරන්න ඉඩ තියෙනවා. මොකද මේ අපිට මේක පුරුදු නෑ. අපිට පුරුදු සංස්කරණය කරලා සංස්කාර රැස් කරලා යමක් චේතනාත්මක කරලා අපිට පුරුදු. එතකොට අපි අරමුණකට බැඳිලා ඉන්න තාක්කල් අපි ඉන්නේ සංස්කාර කරමින් තමයි රැස් කරමින්. එතකොට මේ දැන් අරමුණක් ගෙවිලා ගිහිල්ලානේ. අරමුණක් නැති තැනකදනේ අපි මේ தত্ত্বය දැන් මේ ඉන්නේ මේ විඥානය බැහැගෙන අරමුණක් නැති තැනක. එතකොට එතනදී සංස්කරණයක් නැහැ වෙන්නේ නැහැ. සංස්කාර රැස් වෙන්නේ නැහැ. ඒක හරි අලුත් අත්දැකීමක් වුණාම යෝගාවචරය ගොඩාක් වෙලාවට මෙතනදී බය වෙනවා මේක සැක කරනවා තමයි ආපස්සට එනවා. ඉතින් මේක නැවත නැවත පරයන්කේදී පුරුදු කරාම මේක සක්මනේදිත් ගන්න පුළුවන් කියලා යෝගාවචරයට දැනෙනවා. කලාතුරකින් එක දිගට අකණ්ඩව භාවනා කරන යෝගාවචරයෙකුට එදිනදා වැඩවලදීත් මේක ස්පර්ශ කරන්න පුළුවන්. මේ තැනට යන්න පුළුවන් තත්ත්වේ එනවා. ඉතින් සාමාන්‍යයෙන් ලොකු සාංශ සඳහන් කරනවා මේ තැනදී මේ හුස්ම ගෙවෙන තැනදී මේකත් එක ඉස්සරහට සාදරව යන්න නම් ඒ වෙනකොට එයාගේ සීලය හොඳ ශක්තිමත් තැනක තියෙන්න ඕනේ. කුකුස් නැති වෙන්න ඕනේ, හිත විපිලිසර නොවෙන්න ඕනේ. එයාට තහවුරුකමක් තියෙන්නේ Taman මේ ආපු ගමන ගැන. එතකොට එයාට මේක අදහාගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. ඉතින් මේ තැනදී සමහර වෙලාවට යෝගාවචරයට නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වගේ සිතුවිලි ඇවිල්ලා යනවා පේනවා, ශබ්ද ඇහිලා යනවා පේනවා, එක එක කයේ දැනීම් වේදනා ඇවිත් යනවා පේනවා දැනෙනවා එයාට. නමුත් ඒවට අහු වෙන්නේ ඒවත් හැවරෙන්නේ නැහැ මනසේ. එයාට හොඳටම පේනවා මම ඉන්නේ ඉස් තැනේ මම ඉන්නේ මේ හුස්ම ගෙවුණු තැන අරමුණු කරමින් ඒ අතරේ අර අනිත් අරමුණු ඇවිල්ලා යනවා එකක්වත් තැවරෙන්නේ නැහැ මනසේ තවර ගන්නෙ නැහැ ඒක මනසට බලපාන තැනකට අල්ල ගන්නෙ නැහැ මේ මෙන්න මේ තැන තමයි මම ලොකු සාමාන්‍ය සඳහන් කරන්නේ මේ තැනදී තමයි විපස්සනාවට ආරම්භයක් ගන්න කියලා ඉතින් මොකද මේ හැමදේම දැනෙනවා කය දැනෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අරව ඇවිල්ලා යනවා දැනෙනවා මේ ඔක්කොම තියෙන තැන තමයි විපස්සනාවට ආරම්භය ගන්නෙ මොකද මෙතන චේතනා නැති සංස්කරණය කරන්නේ නැති සංස්කාර නැති තැනක් ඉතින් මේක පුරුදු වුණාට පස්සේ මේ හිස්තැනේ මේ සංස්කාර නැති මේ චේතනා නැති තැන ඉන්න පුරුදු වුණාට පස්සේ හොඳ වශී කර ගැනීමක් වුණාට පස්සේ ඕන්නම් එයාට ආපස්සට ගිහිල්ලා පොඩි අර අරමුණු බලලා අර සිතුවිලි බලලා පොඩි කලබගෑනියක් කලබලයක් ඕන නම් එයාට කරගන්න පුළුවන්. හැබැයි එයා දන්නවා ඒක ඒක කරන්න යෑමෙන් වෙන්නේ අරගත්තු එකලාසෙ කැඩෙනවා කියන එක. ඉතින් ඒ නිසා එයා ඒක දන්න නිසා එයා යන්නේ නැහැ ආපස්සට. ඕන නම් ගිහිල්ලා එන්න බැරි කමකුත් නැහැ. මොකද දැන් එයාට මේ தત્ත්වය වශී වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී භාවනා විසින් භාවනා කරගෙන යන්න පටන් ගන්නවා. භාවනාව ඉබේ සිද්ධ වෙන තැනකට එනවා. ඕන තරම් කාලයක් එතන ඒක වශී කරාම මේ தત્ත්වයේ ඉන්න පුළුවන් හැකියාව යෝගාවචරයට එනවා. ඉතින් මෙතනදී ලොකු සාහිණාංශේ හරි විශේෂ කාරණයක් මතක් කරනවා. මේ තැනදී එයාට මේ දේවල් වල යථා ස්වභාවය පේන්න ගත්තාම කලකිරීමක් හට ගන්නවා. නිබ්බිදාව කියන එක පහළ වෙන්න ගන්නවා. මොකද අති වේගයකින් Tamanට Tamanට හිතා ගන්න බැරි වේගයකින් දේවල් ඇති වෙලා බිඳලා යන එකට පේන්න ගන්නවා. මෙතනදී ඒකේ තියෙන වෙහෙසකර බව ඒක Tamanගේ වසඟේ පවත්වන්න බැරි අනාත්ම ස්වභාවය පේන්න ගත්තාම මෙතනදී නිබ්බිදාව කියන එක පහළ වෙන්නේ එපා වීමක් විදිහට. කලකිරීම කියන එක පහළ වෙන්නේ එපා වීමක් විදිහට. පණ නැති ගතියක් විදිහට. එතකොට මේක මේ මේ தത്വයට මුහුණ දෙන්න ඇත්තටම යෝගාවචරය දක්ෂ වෙන්නත් ඕනේ ගුරුවරයාට හොඳ ලොකු වගකීමක් තියෙනවා යෝගාවචරයට මේක පහදලා දෙන්න සහ ගෝලයාට ඒ භාවනා කරන යෝගාවචරයට කමඨහන හරියට සුද්ධ කරගන්න වෙනවා නැතිනම් ගොඩක් වෙලාවට යෝගාවචරය කරන්නේ මේ මෙහෙම කලකිරීමක් එන්න පුළුවන්ද මෙහෙම එපා වීමක් එන්න පුළුවන්ද මෙහෙම උස්පේන්තු ගතියක් එන්න පුළුවන්ද කියලා සැක කරලා සමහරවිට භාවනාව අතාරින්න පුළුවන් ගුරුවරයා අතාරින්න පුළුවන් වෙන වෙන තැන් වලට යන්න පුළුවන් එයාට විශ්වාසය නැති වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ගුරුවරයා උපක්‍රමශීලීව මෙතනදී කටයුතු කරන්න ඕනේ මේ කියන එපා වීම මේ නිබ්බිදාව කියන එකත් එක්ක යෝගාචරයට ගනුදෙනු කරන්න උදව්වක් එන විදිහට ගනුදෙනු කරන්න උපකාර කරන්න ගුරුවරයා දැනගන්න ඕනේ. ඒ වගේම මේ භාවනා කරන කෙනාටත් ලොකු විශ්වාසයක් හට ගන්න ඕනේ මානසික සුත්තමේ වශයෙන් සහ කමඨාන් සුද්ධ කර ගැනීම වශයෙන් මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න. එයාට ලොකු විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ කියන අභියෝගයට යෝගාවචරයට මුහුණ දෙන්න පුළුවන් වුණොත් එයාට මේ සංස්කාරයන් සංඥාවන් කියන ඒවායේ වෙනස් වෙන ස්වභාවය ඒවා වේගෙන් ඇති වෙලා නැති වෙලා යන හැටි ඒක දුකක් වෙන හැටි ඒක අනාත්ම ස්වභාවය යාට හොඳට පේනෙන්න ගන්නවා පෙනීම හරහා ඒවත් දැනීම හරහා තමයි යාට ඒක වැටහෙන්නේ මේ ටික තේරුම් ගත්තට පස්සේ යා ගොඩාක් වෙලාවට දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ හැරලා ඔහේ බලන් ඉන්න මානසිකත්වය ගොඩාක් වෙලාවට එදිනදා ජීවිතෙත් එනවා ගොඩාක් වෙලාවට දේවල් වෙනස් කරන්න යන්නේ නැහැ දේවල් වලට ඒ වෙන විදිහට වෙන්න ඉඩ හැරලා අර තැනේ හැටියට ඇනේ ගහගෙන පාඩුවේ ඉන්න ඉන්න වගේ ඒ වගේ මානසිකත්වයකට යෝගාචරයේ මනස එනවා. දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න යන්නේ නැහැ වැඩිය. ඔය ස්වභාවිකව සිද්ධ වෙන දෙයට වෙන්න ඉඩ හැරලා ඉන්නවා. ඉතින් මට මතකයි එක දැනක ලොකු සහන් සඳහන් කරනවා මේ සංස්කාර කිරීමේ අපි මේ සංස්කාර නැති තැනකටනේ මනස අරන් යන්න හදන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා අපිට ක්‍රියාපටිපාටියක්. ඒකට තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. එතකොට මේ සංස්කාර නැති තැනකට මනස අරන් යන්න භාග්‍යතුන් වහන්සේ දීපු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ක්‍රියාපටිපදාව තමයි ලෝකේ සංස්කාර අඩුම ක්‍රියාවලිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංස්කාරම තමයි. හැබැයි සියලුම සංස්කාර අනිත් සංස්කාරත් එක්ක බලපුවාම සංස්කරණයන් චේතනාත්මක දේවල් සිද්ධ වෙන අඩුම තැන. බලපෑම අඩුම තැන. ඒ නිසා භාගතුන් වහන්සේ මේක අනුමත කරලා තියෙනවා. ඒකෙන් අපි සංස්කාර නැති තැනකට අපේ මනස අරන් යන්න පුහුණු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සංස්කාර නැති තැනකට මනස ආවට පස්සේ මේ හුස්ම නොදැනෙන තැනට මනස ගියාට පස්සේ මේ ස්තැනට ගියාට පස්සේ දැන් තව දුරටත් විඥාන විඥාණයට පවතින තැනක් නැති වෙනවා. එතකොට විඥාණය පොඩ්ඩක් කොටු වෙන්න පටන් ගන්නවා බොහොම පුංචි සීමාවක. මොකද මේ අපි මේ දැන් විඥාණය මායාවක් කියලානේ භාග්‍යතුන් වහන්සේ මායාකාරයක් විදිහටනේ විග්‍රහ කරන්නේ. විඥාණය කවදාවත් කැමති නෑ විඥාණය විසින් විඥාණය තේරුම් ගන්නවට. නමුත් අපි මේක තේරුම් ගන්න සිත විසින් සිත සිත තේරුම් ගත තැනකට මනස එනවා. නමුත් කවදාවත් මේ විඥාණය කැමති නෑ එයාට එයා මූණ දානවට. ඉතින් ඒ නිසා එයා හැම වෙලාවෙම අපි උගුලකට අහු කරගෙන අපිව මායාවක පටලවගෙන අරන් යන තමයි බලන්නේ. එතකොට මෙතෙන්ට එනකන් මේ රූපය කියන්නේ මොකක්ද කියලා දැනගෙන රූපයෙන් මනස නිදහස් කරගෙන වේදනා කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒකෙන් මනස නිදහස් කරගෙන සංඥා සංස්කාර කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒවා ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා තමයි අපි මේ අන්තිමට විඥානය කියන සතා කොටු කරන්නේ. මොකද යාව අවබෝධ කරනවා කියන එක යා තේරුම් ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. එතකොට මෙතනදී මේ විඥානය කියන එක පුංචි සීමාවකට කොටු වෙනවා. අන්න එතනදී විඥාණයට විඥාණය මූණට මූණ දාලා කටයුතු කරද්දී ඔන්න තේරෙන ගන්නවා මේ මේකෙත් තියෙන්නේ හරයක් නැති දෙයක්. මේකෙත් තියෙන්නේ වෙනස් වෙන දෙයක් වේගයෙන්. ඒක දුකටමයි හේතු වෙන්නේ. මට වසංගයේ තියන්න පුළුවන් තත්වයක් නෙමෙයි කියලා වැටහෙන්න ගන්නවා. ඒ වගේ මේ විඥානය හට ගන්න හේතු ටික යෝගාවචරයට පේන්න ගන්නවා. එතකොට මේ හේතු වල ස්වභාවයත් අච්චරයි. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්මයට යටත් හේතු වලින් යමක් හට ගන්නවා නම් ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මම තමයි කියලා අනුමාන වශයෙන් ණය විපස්සනා වශයෙන් උත් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ විඥාණය කියන්නේ මොකක්ද ඒකේ මර උගලට අහු වෙන්නේ නැතුව කටයුතු කරන තැනට තමයි භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේදී ක්‍රමානුකූලව යෝගාවචරයේ මනස අරන් එන්නේ. රූපය ගෙවම් කරලා වේදනාව සංඥා සංස්කාර ගෙවම් කරලා අන්තිමට විඥානය පුංචි සීමාවකට කොටු කරගන්නවා. එතකන් ඒ එහෙම නොකරන තාක්කල් එයා එයාව තේරුම් ගන්න, එයාව අවබෝධ කරගන්න, එයා කොටු කරගෙන එයාව දකින්න අපිට යන්න අමාරුයි. එයා ඒ තරම් මායාකාරී, විඥාකාරී. ඉතින් ඔය තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ධම්මානුපස්සනා කොටසේ තියෙන මේ කන්දපප්පේට අදාළ පොඩි කොටසක් මම විස්තර කරේ. යෝගාවචරයාට උදව් වෙයි කියලා හිතලා ඉතින් ඔහොම ගමනක තමයි යෝගාවචරයා එන්නේ මේ මුල ඉඳලම කායානුපස්සනා කොටසේ ඉඳලා. ඉතින් ධම්මානුපස්සනා කොටසේ කන්ද කොට කන්ද පබ්බ කොටසේ එච්චරයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ දේශනෙන් ඊළඟ කාරණේ ගැන කතා කරමු. තෙරුවන් සරණයි.